රුවන් පැලැස්ස මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ ශ්‍රී නිමල් පද්ම කුමාර මීට කලකට පෙර ගෙදරින් පැන ගිය මණිකගේ මලයා කෙනෙක් දැන් වැලි ගැහණියක් පෙළවහටගෙන කෝන්වැවේ නීලලාගේ ඇත්තා නැමැත්තාගේ හේනක කොටහක් වගා කරගෙන සිටින්නේ යයි දැනගන්නට ලැබුණා සිටම එහි යාමට මැණිකේ නොයිවසිල්ලෙන් සිටි. ඔවුන් එහි කැඳවාගෙන යාමට කදිරා එදා පොරොන්දු වුණා. ඊට සරිලන්නට කෝර්ලේ මහත්තයා කදිරාට සරු ඉඩම් කෑල්ලක්ද දුන්නා. යමෙකුට යම් පොරොන්දුවක් වුවොත් එය කෙසේ හෝ ඉෂ්ට කරන කදිරා කෝර්ලේ මහත්තයාවත් කැටුව වැඩි කොරටුවට ගියේ මණිකේගේ මලයා පොඩි බණ්ඩාව සොයා දීමටයි. නීලලාත්තෝ පල්පොච්චි නැතුවවත්ද? ආ ඉන්නවා අර ඉන්නේ. ඔය ඉන්නේ උණ්ඩ නෙවේ. උණ්ඩගේ පුතා වෙන්ට. ඔහේ කදිරැත්තෝ නෙවෙයි. ඒක වංගීටම අඳුරගත්තා. ඔබ <laughs> දැන් ගජ ඉලන්දාරියෙක් නෙව මලයා. මට උඹව ඈතට අඳුරගන්නවත් බැරි වුණා. මේ කැලේට කොයි කොදෙව්වකින් මං ගැච්චුවද වන්දා. මෙහාටම තමයි ආවේ. හ්ම්. කොහොමද අපුච්චා? අප්පුලැත්තෝ මිය ඇදිලා දැන් මාහුලන් දෙකක් පරච්චා. ඕ හේ. එහෙමද? දන්නේ නැහැ නේද? මේක කවුද? මේ අපේ ගම්පොජ්ජේ කෝරළේ උන්නාන්සේ. මොකා? කෝරාල හූරා. ආ කෝරාල හූරා. වරෙල්ලකෝ හේනදී හැටයන්ට කිතුල් රාලබ්බා පැහෙනවා. නීලලා ඇත්තෝ මිය ඇදුනේ කොන්ද ගුඩු ගහලා වෙන්ට. නෑ. හේන කන්දයාගේ හැව්වා. මොනවා වුණාලුද කදිරා? පොළඟා දට්ට කොල්ලා. ආහා. දුම්කොළ ඩිංගිච්චක් දෙන්නකෝ. නෑ මං එහෙම් පිටින්ම දුම්කොලයක්ම දෙන්නම්කෝ. මං එන්නේ විදිහින් තියෙනවා. හැබැයි මට අයුරුවක් කියන්න ඕනේ. මේ කලෑ පොඩි අයුරු කියන්න හදිලලත්තන්ට වැඩි යහපනෙක් නෑ. ගිනි කන්දයත් ඔහෙ කොරාන මේකට මං ගත් වෙනකොට වෙඩි කාපු. නෑ නෑ නෑ වල්ලූරෙක් හොයන්ට මේ ආවේ. මේ අහන්නේ අපේ මේ කෝරේ උන්නාන්සේගේ මවන ලැත්තෝ උඹලා සනුහරින් එකියක් සහේත ඇන්න උඹලා හේනක් වගා කොරාන ඉන්නවා කියලා. දුනු මඩලෑවේ පෝරුගම් පොජ්ජේ පොඩි බණ්ඩලත්තොද? ආව් ආව් ආව් ඒ අත්තු තමයි. ඕ හේ. ඇයි ඇයි ඇයි? පොඩි බණ්ඩල ඇත්තෝ මහ කැලේට වැදිලා හේම් පොජ්ජක් මන්ද කරාන නැතිලා ඇත්තෝ මන්ද කරාන. ඔහොම හිටපන් ඔහොම හිටපන් යබින්දක්. ඌරලේ මහත්තයාට තේරුණාද ඒ කියව් එක? බට කියන්ට කදිලා මට නම් ඒ කියාපු වෙවෙන් අඳෝ සංසාරයක් තේරුම් ගියේ නෑ. ඒ කියව්වේ පොඩි බණ්ඩා මහා කැලේ මැද්දේ හේනක් වඩා කොරාන අමුසියුත්තකුත් ඇන්න කල් ගෙවනවයි කියන්නේ. සංසයට තවන් කොන්නවා. ආ එහෙම මට තේරෙන්න කතා කරපන්කෝ. පිඹුරු කොල්ල පොජ්ජේ කැලෑ පොජ්ජේ දෙවනක් කොන්නවා. ගෑනු ඇත්තකොත් එතන ගාවා ඉන්නවා. ඒකි වන්නේ ඒකියක් වාගේ. එහෙනම් වැඩි සකිරියක් නෙවි. නෑ මයි හිතේ. වැඩේ හරි වැඩේ හරි. හ්ම් ආ ආ ඉඳා ඉඳා. උඹට මං දෙන්නම් කියපු දුම්කොලි. ඉඳා ගනි. <coughs> මේ දැන් උඹට එන්න පුළුවනි නේද අපිත් එක්කලා යන්න? <laughs> කොහෙට මං ගච්ඡාන්තද? ඒ පොඩි බණ්ඩ නැත්තම් පෙන්නන්ට? ආ පුළුවන් පුළුවන්. ආ එහෙනම් යමන් යමන්. දැන් කදිරැත්තෝ මෙහෙට මං ගච්ඡන්නේ හාව හඳ දකින්න ඇහි තමයි. මුවන් පැලැස්සට වෙලා සත්තුලැත්තෝ බලා ගන්නවා වෙන්ට. සැකුළු එහෙම නැද්ද? කැකුලියක් ඉන්නවා. ඒක යසයි. ඒක යසයි. ඈ කදිරා. හ්ම්. දැන් අපි යන්නේ කොහෙද මේ? මේ මේ ඇත්තන්ගේ පොඩි බන්දලත්තන්ගේ හේම් බොජ්ජට. ආ ඒක හුඟක් ඈතද තියෙන්නේ? මේ කතරගම දෙයියලැත්තෝ මූණු බොජ්ජ දිහා බලන උන්නොතින් ඉර බොජ්ජ පටහැරෙන වෙලාවට වගේ මං අච්චන්ට පුළුවන්. හ්ම්. මොකද්ද කදිරා? ඒක ඇහුවා හරුපේ. කන්නේ දෙයියෝ මූණෝ බැලුවොතින් හෙට ඉර පායන වෙලාවට වගේ යහගන්න පුළුවන්. ඈ හෙට? ඔව්. එතකොට අද රෑ? අද රෑට ඉතින් කොහේ හරි කලවර පාත් වුණ තැනක නතර වෙලා යමු. ආ මේ මේ මේ බලපංකෝ කදිරා මේ මොකද්ද කියලා මේ මේ මේ මේ මෙහාට එන්ට කෝරලේ මහත්තයෝ කෑ ගහන්නේ නැතුව කොරන්ට ආපු වැඩේ කොරාන මිසක් ආයේ ඈ මලයා ඒ සංදියේදී උඹලා ලොකු අයියා කෙනෙක් උන්නා නේද? හබ්බජියේ උන්දක ඔලු ගෙඩිය දැන් පුළුන් කුල්ලක් වගේ. ඔව්. දරුමල්ලෝ එහෙම ලොකු ඇති. <laughs> කොහෙද? තාම පෙළවහ කරන්ට බැරි වුණා. අනේ අපේ. ඇයි? පෙළවහට ගන්ට උන්නෝ ඇත්තේ හිංගලයක බලාච්චි. ඒක නෙවි. කොයි දැන් මේ කෝම් වැවේ උන්නු අනිත් ඇටි සනුරේ උන්. ආ! උන් හුඟ දෙනෙක් මියඹට දැම්මා. කොහෙද දැම්මයි කියවේ? මේ ඇදිලලු. ආ! කව් කවුද වලපල්ලට ගියේ? ආ! අපේ අපිලැත්තෝගේ පැලෑඹුරේ වුණ සේරම උදවිය කම්මුතුයි. අම්මිලැත්තෝයි අත්තලැත්තෝයි කිරියම්මලැත්තෝයි කිරියපිලැත්තෝයි අම්මෙන්ඩිලැත්තෝයි කවුරුත්ම දැන් නෑ. <coughs> උඹල කම්ම නියදුනේ මොනව වෙලාද? අම්මිලැත්තන්ට බොට කඳා හදි කෙරෙව්වා. මොනාදේ හදි කෙරෙව්වයි කියව්වේ? අලි කම්බොල්ලා. පංගුවක් ගත්තොත් කොරතු බොජ්ජට පිටහම අංග ඇච්චුවා. තවත් පංගුවක් ඇත්තෝ හේන් කොටහන කාන්තාරස් කාදනවා. ඒව නාසයි. අපි ඇත්තට ඒව වහවාගේ. ආ එහෙනම් දැන් පොඩි බණ්ඩගේ තේ වගාව ඒකයි. එහෙනම්. ආ එහෙනම් ඉතින් කාසිපණන් එහෙම යහමින් නැත. ඒවයේ මත තඹ පෝරු රිදී පෝරු කාසි කොළ මේ නැටි පොයෝසියේ මුලාදානි පැනපු ගමන් ඒ සේරම අහකයි <laughs> එහෙනම් ගලපොච්ච මදි <laughs> මේ මේ පොඩි බණ්ඩට තුවක්කු බටයක් එහෙම තියෙනවද යකඩ බට පොජ්ජක් අතේ නැතුව කොරටු පොජ්ජෙන් මෙහෙට එන නාඹේ කොදා උඹ මුවන් පැලස්ස පැත්තේ එහෙම ගෙහුන්නේ නැද්ද ගැටියෝ? මාහුලන් 10කට විතර කලින් අපි ලැත්තොත් එක්කලා මුවන් පැලස්ස ආයත මං ගැච්චුවා. මලයා. ඒ සංදියේදී මේ ඉසව්වි උන්නු කොහොමයි කියන නෑම්බි දැන්කෝ. හාපච්චියේ දැන් බලන්ට එපා ඉකි ගැටි. ඇයි? හොටවලු මන්ද වගේ. <laughs> මොකද්ද කද්ද අය කියවුවේ? ඈ ඔටවලු මන්ද කියන්නේ අස්පයට. වා මන්නම් ඒ නම ඔය ඇහැව්වමයි. <laughs> ඈ කෝරළේ මහත්තයා අහලා නැති වචන කප්පරක් ඇති මේ ඉසව්වේ. මේ පැත්තේ සරුපයට කියන්නේ පේච කියලා. කඳපල්ලි කියන්නේ බඹරට. මී මැස්සට කියන්නේ කඩාරති කියලා. මාළුවට දියමත්ති කියනවා. මගේ හිතේ ඒ දියමස්සා කියන එක වෙන්න. හ්ම්. මුරලි මහත්තයාට මතකද? ඕහෙ ඵලයන් ඌව කොහෙද මට මතක හිටින්නේ. එතකොට තලගොයාට කියන්නේ බුන්දි කියලා. බුන්දි? හ්ම්. ඉත්තෑවට කියන්නේ කටු කෑවුවා කියලා. <laughs> කොටි හපුවට කියන්නේ පොල් ඇව්වා කියලා. මේ මේ මේ පණුවට කියන්නේ පන්නි කියලා. මුවාට කියන නම දන්නවද? හ්ම් කිව්වම මොකද මං ඔය එකක්වත් මේිට කලින් අහලා නැහැ. මුවාට කියන්නේ කබරා කියලා. එහෙනම් <laughs> මොකක් මේක හිචි හිචි ගන්නෙ? පොර්තුගාම් පොජ්ජත මං ගත්තලා. නෑ නෑ මම මම මේ නිකන් නිකන් මේ. දැන් ඉතින් පොඩි බණ්ඩලත් හොයන තනි බංගලම යන්නේ එක හොන්දා. මං ආපහු යන්න ඕනේ. අටෝපූල් බලන්ට. හ්ම්. ඉන්නයට කේන්ති ගියා. කෝරළේ මහත්තයා හයියෙන් hina වුණා. අමේ අනේ පුතේ මේ උඹත් වරෙන්කෝ අපිත් එක්කලා. මට බෑ. ඵලයන් යන්න. පපු කැනැත්ත පතාරු කරන්නේ හීයක් පිට කරන්ට කලියෙන්. දෙයෝ සාක්කි මේ මිනිස්සයා වාගේ කුයිනිලත්තන්ගේ බට පොජ්ජෙන් මන්ද වුණු මිනිසුන්ගේ වචන පොජ්ජට හිටි හිටි ගන්නට ආපු කෝරලයට තනි බංගල මේ මුවන් පැලසට මංගච්ඡන්ට කියලා කදිරලැතෝ නතර වෙන්න හොඳ. ආහා හා හා එහෙම බෑ මාත් යන්න ඕනේ. එහෙනම් යන එකයි ඇත්තේ. ආ මෙච්චර වෙලාම කතා කර කර උන්න මිසක් රාන්කිරා මාමට බඩින්ගක්වත් බෙදලා දුන්නේ නැද්ද සිරින්දි? ආ මේ මාමට බඩින්ග බෙදලා දෙන්නද? දැන් නම් ඉතින් බත් කන්න වෙලාව තමයි. බඩ ඇතුලේ පණුව කාද නංගහනවා. අපේ අම්මා? ආ මේ මෙහාට ඇවිදින් යන්නකෝ අපේ අම්මා. නා මේනවා. ඇයි අපේ අම්මා මොනවා කියවද මන් දන්නේ ඇයි මොනවාද මන් කියන්නේ රන්කිරා මාමට දෙන්න බත් තියනවාද එයාට බත් ටික බෙදලා වහලා තියලා ඉතුරු ඒවා අපි කෑවනේ ඉතින් වෙන නැද්ද නැහැ නේනම් දැන් ඉතින් මොකෑ කරන්නේ මොනසට මොනවද මන් දැන් කියන්නේ ආ බඩපණුවත් කරණම් ගන්නවයි කියවුවා ඒකනේ කියන්නේ බත් තියනවද නැද්ද කියලාවත් බලන්නේ නැතුව මට කියව උන්නට බත් දෙන්න කියලා. හිටපන්කො බලන්න. මේ හරි වැඩේනේ ලොක්කෝ. ඇයි? බත් අහකයිනව. මේ වරක වාගයක් නම් තියනවා මේ දැනට ඒකවත් කනවද? හ්ම්, නැහන වාගේ කොහෙන්නම් ඒකවත්. සිලිඳි. ආ ඕන් ඔය මඩක්කුවේ තියෙන වරක මදුරු වගේ. ඒ ඩිංග මෙහාට ඇන්න වරෙන්කෝ. මටද මතක් වුණා බොහෝම ඉස්සර වෙච්ච හැබැදියා. ඒ මොකද්ද ලොක්කෝ? මං ගජ ඉලන්දාරියා. එතකොට ගස් ගල් පෙරලන්ට උනා පුළුවන්. අයි හත්තියා තිබුණා ඇඟේ පොතේ. මගේ පළවෙනි මායියා පෙළවහට ගත්තු සංදීමයි ඕන් ඕක උන්නේ. මේ කිතුල් පැනිස් තියෙනවා. හ්ම් හොඳ හොඳ. ඕනේ නම් ඒක යෝගෝ බකන්ට මාමා. නෑ ඕනේ නෑ ඕනේ නෑ. හා හරි හරි ඉතින් ඉතින් ලොක්කෝ. උඹාර කියන්ට ආපු කතාව කියාපන්කෝ. ඕකත් කන ගමම්ම. මොකද්ද මාමා? ආ ඒ මේ බොහොම ඉස්සර මත වෙච්ච බැදියක්. මේ මායි මං අලුත් පෙළ වහට ගත්තු මායයි දෙන්නා. අපේ නෑද කෙනෙක්ගේ තාන්තුවාගේ දෙර යනවා. ඕගේ යන්නකොට වරකාගේ දිවාගේ පාරේ ආයිනේ ගොඩ ගහලා තියෙනවා. විකුණන්ට. විකුණන්ට. <laughs> ඒ සාන්දියේ දිවරකා ඉතින් <laughs> නේ මාමා හතෝ නුන්ට තමයි විකුණන්ට පුළුවන්. <laughs> ඒයි මාමා එව්වා කවුද දුවේ පැතිවල කාසි මුදල් දීලා ගන්නේ එහෙනම් ඇයි පාරයිනේ ගොඩ ගහලා තියෙන්නේ? ගොඩ ගහලා තියෙන්නේ කුසගින්න ඇති කෙනෙකුට කපාන කාලයන්ට මිසක් අමෙන්නේ වෙන අහවල් දෙකට. ආනේ. ඒ සංදියේදී හැමත් එවුවා තිබ්බද? නැතුව. ඒ සංදියේදී මිනිස්සු ගාවා ඒ වාගේ යහපත් ගති ගුණ අනන්තවත් තිබ්බා. පාරයිනේ නිකන් තියෙනවා ඕන කෙනෙකුට කාලයන්ට කියලා. ඇයි ඉතින් විකුණන්න බැයි නම් පිට නොදී වෙන අහවල් දෙයක් කරන්නද? ඉතින් ඉතින් මාමා ඉතින් ඔය තාන්තුවා ගෙදර තියෙන මේ රස කැවිලි පෙවිලි ගැන හිත හිතා යනකොට මොන වර කන්නද උඹලා දෙන ඉතින් අහක බලානේ අන්ට ඇති අහක බලන්න ගියා නම් මොකෑ මගේ තිබ්බ ඊලන්දාරි කොම්මට අනුතගෙන අපු මායයට පේන්නත් එකලා වල කගොඩට පයින් ගැහුවා කන්දේ පල්ලෙහා යට පෙළෙනවා අනේ එහෙනම් <laughs> ඉතින් ඉතින් මාමා දෙතෙන් ටික දුරක් යනකොට ආරංචි වුණා. ඉස්සරින්දා සාන්තුවාගේ ගෙදර කෙනෙක් මිය ඇදිලා මංගල්ලේ අවලංගු කොල්ලයි කියලා. ඉතින් ගමනක් බොහෝම ඇතයි. මගේ බඩගින්නත් බොහෝම සැරයි. ආපහු හැදුන. ඇදිලා එදින් වටපිට බලලා කාරිය. අර කන්දෙන් පල්ලෙහාට පයින් ගහලා දාපු අර කවිදියක් කැන්න ඇවිදින්. <laughs> අපි දෙන්නත් එකලා බාරු ගහගෙන කොටා බල. ආපහු ගම රට බලන්න යහපත් උනා. <laughs> ඕන් වෙච්ච සංගීතිය. දැන් වරක දැක්කම මාමට ඒක මතක් වුණා. <laughs> අනේ ලොක්කෝ උඹ මොකවත් අහිතක් හිම හිතන්ට එපා. හොඳේ. මේ මේ මේ වෙලාවෙන් ඔබට බඩින්ගක් කන්න දුන්නේ නැහැ කියලා. නෑ නෑ මම මොකවත් හිතන්නේ නෑ ඒ ගැන. මේ ඉතින් මාමා ඔය ඉතුරු මාදුළු තුන හතරක් කන්නකෝ. කනවා කනවා මේ කනවා. හොඹයි ජන්තු දෙන්න ගෙහුම්. විනාගේ අර පුරන් වෙන්ට ඇරලා තිබ්බ කුඹුරු කෑල්ල කෙටුවයි කියලා ආරංචි වුණා. ඇයි එතන එක දැන් අවුරුදු ගානක් තිස්සේම වැඩ නොකරනව තියෙන්නේ. ඉතින් ජාන්තුයි මට කතා කරවුවේ යම් කියලා. <laughs> මේ කවුද උඹට කියවුවේ? ආට කියවුවේ පිනාම තමයි. මේ කතාත් යන්න කතා කරා. ආවේ නෑ. ආ. හ්ම් ගාක් යටට වෙලා ගුලි ගහලා බුදියානෝ. <laughs> ඕ යන්නේ වතු ගැඩින්ගකුත් ඇන්නවරෙන් සිල්ලින්දේ ඔය අත පිහිද ගන්නටත් මොකවත් හරි ඇන්නවරෙන් යාන්තම් කුසෙවින්න ජීවුණා මේ අද හාම්දුරෝ පන්සලේ නැද්ද ඔහෙ නෑ දානෙකට වැඩලා යන්න ගමන් මට කියවුවා පුළුවන් නම් හාල් හොන්දුවක් ලිපේ තියලා පොල් සම්බල් ටිකක් හදාගන්න කියලා. මං ඉතින් කල්පනා කළා කදිරා ගාවට ගියොත් ඔය බද්දින්ගක් නොදේවිය කියලා. ඒකයි. කදිරා ගියා කෝරළේ මහත්තයත් එක්කලා වැඩි කොරටුවට ගෙහුම් එන්නම් කියලා. ඇයි අර? මැණිකෙගේ නැති වෙච්ච මලය කෙනෙක් එහෙ ඉන්නවයි කියලා ආරංචි. තාම ආවේ නැහැලු. ආ මෙම්ම. ආ කෝ කෝ කෝ. 这能梦见呀？好好的，好的。嗯啊。看这个，嗯。 ජන්තුල දිහාට යන පාර අහගෙන ගිය ගොබිලගේ මූණේ ඉරියව් මගේ හිතට ඇල්ලුවේ නෑ. ඇයි මාමා? මට පේන හැටියට මේක මොකක් නමුත් කෙමුරයක් නතන්ත බලන අපු එකෙක් වගේ. <laughs> ඒක ජන්තු මලයා බලා ගන්නට? හ්ම්. එහෙම මක් කියන්ට එපා. දැන් සුමාන දෙයකට ඉතර කලියනුත් කවුද එහෙකට තුවක්කු වලින් පතබාලා තියෙනව. කවුද ජන්තුද? ඔව්. ඒ වුණාට කාරි නෑ. කතා කරපන් අරුත මෙහාට. <clears throat> අර ආවල් දෙයකට දාර. උඹ කතා කරපන්කෝ. මේ ඉලන්දාරියා. ඌ! ඇයි මේන් උඹට මේ ගුරුනාන්ද මහාම කතා කරනවා. බලපන් එන හැටි විතරක් හොරාවන් උඹ කියවුවට පස්සේ දැන් නම් මටත් නිකන් අමුත්තක් වගේ පේන්න තියෙනවා ආයිලන්දාරියා උඹ මේ ජන්තුවා හදි ගහෙන්ට යන්නේ මොකවත් හදිසි වුවමනාවකටද ඇයි අහන්නේ අහන්නේද? මේ ඊලන්දාරියා. මේ බලපන්. ඔබ දන්නවද මේ කවුද කියන්නේ? එහෙම එකට පැහිච්ච කෙනෙකුට මුදුන නමලා ඩිංගක් ගරුසරු ඇතෝ කතා කරන් ඉගෙන ගනි. ඔය ජන්තුයි කියන ගොයියාගේ පිංගෙයි කියලා එකක් තියෙනවල් නේද? ඔව් තියෙනවා ඉතින්. මගේ ලොකු අත්තා ඒකේ නතර වෙලා ඉන්නවා. උන්දගේ දැන් වලපයයි ගොඩපයයි. කොයි වේලේ හුස්ම ඩිංග හෝස් ගාලා පිට වේද කියන්ට බෑ. එහෙව් එකේ කවුදෝ එකෙක් උන්දට හැරමිටියකින් ගහලා ඔළුව පළලලු. මොකද්ද නම? මගේ නම පූලිංග. නෑ නෑ උඹේ නම නෙමෙයි. උඹේ ලොකු අත්තගේ. ආ කිරිපුංචා. හ්ම්. මට ආරංචි ඔය සංගෙදිය. කවුද ගහලා තියෙන්නේ? ආරංචි හැටියට නම් ගහලා තියෙන්නේ එතනම ඉන්න තවත් ඒ වගේම වයසක මිනිසෙක්. මේ මොකද්ද මේ මිනිහාගේ නම? ඒක මං කියන්ට දන්නේ නැහැ. මං ඒක දැනගන්න තමයි මේ තකහණියක්ම ආවේ. ජන්තු හොයන්නේ ඒකටද? ඔව්. ඇයි ඉතින් ජන්තු දන්නව ඇති නේද? ඔව් ඔව් දන්නව ඇති. එහෙනම් මම යනවා. කොහොමද යන්ට කියව්වේ ඔය පේන කඳු බෑවුමෙන් එපිටහ තියෙන අඩිපාර දිගේ ගෙහුම් ඒ අනකොට දියැලක් හම්බු වෙයි. ආ එතනින් ඉරපායන පැත්තට යන්ට කිව්වා. ඔව් ඔව්. එතකොට ගේ හම්බු වෙයි. බිච්චිවලට මකුල් වැටි අතුල්ලලා ඵලයට හිංගල උළු හෙවිල්ලයි කිව්වනේ නේද? ඔව් ඔව් ඔව්. හ්ම් හ්ම්. එහෙනම් මම යනවා. මට පේන හැටියට මේක දැන් අර මුදලිහාමි ගොයියත් එක්කලා උරුට්ටු අල්ලන්ට යයි වගේ. එතකොට ජන්තුමලයා නිකම් බලාගෙන හිටියද මාමා? ඒක තමයි පුරස්නේ. එහෙම වුණොත් කාර්ය මේකයි ජන්තුයි දෙන්න කුලල් කහගන්න බැරි නෑ. මේ මේ මොකද්ද මොකද්ද කිව්වේ මේ ගැටයාගේ නම? පූලිංග කීවා. කිරිපුංචා මේ ගැටේ යගේ ලොකු අත්තයි කිව්වා නේද? ඔව් මාමා. මුදලිහාමි කිරිපුංචට හැරමිතියෙන් ගහලා ඔළුව පැලිච්ච වග කොහොම ආරංචි වුණාද දන්නේ නැහැ. කොහෙන් හරි ආරංචි වෙන්න නැත. ඒක නෙවෙයි මාමා. මං ආපහු යන්න. කොහෙද? මං යන්න ඕනේ ඔතෙන්ට. ඇයි? උඹ යන්නේ අහවල් දෙකටද? දැන් මේක ගියාට පස්සේ මොකෑ සිද්ධ වෙන්නේ කියලා ගෙහුම් බලන්න ඕනේ. එතකොට එතකොට දැන් මේ අපි යන්ට ආපු ගමන උඹ තනියම ඵලයක්. බලම් මට තනියම යන්න පුළුවන් නම් අහවල් කැකිරි ගෙඩියකට දවුමව ජෝඩු කරගෙන. ඒ වුණාට දැන් මේ වෙලාවේ ජන්තු මලයාගෙන බලන එක ඔයිට වැඩිය ලොකු නැද්ද මාමා? හ්ම් හ්ම් හ්ම් එහෙමනම් යමන් දෙන්නත් එක්ක ළම ආපහු උඹ එහෙනම් ඕමම හිමින් හිමින් වරින් මං අර පුස්සල්ල වැලේ එල්ලිලා සුරුස් ගාලා කන්දෙන් පහලයට පැනගන්නම්. දෙයෝ සාත්තු මේ කවාගේ තවත් එකෙක් මේ මගුල් සක්වල ඉපදිලා ඇද්ද මන්දා. මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ ශ්‍රීනිමල් පද්ම කුමාරා අද රංගපෑම් විජේරත්න වරකාගුණ උලපනේ ගුණසේකර කුසුම් පීරිස් නෙතලි නානායක්කාර සෝම්සිරි චන්සේන ප්‍රසන්න කුමාරසිරි සමග හිලේරියන් පෙරේරා තාක්ෂණික සහාය ජයන්ත චන්ද්‍රලාල් හේමචන්ද්‍රසිරි සමග වජිර ලලින්ද සිල්වා කතනය ආර්යසිරි විතානගේ මුවන් පැලැස්ස මුවන් පැලැස්ස Thank you.